දජග්ග පරිත්ත. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහරති ජේතවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච භූතපුබ්බං භික්ඛවේ දේවාසුර සංගාමෝ සමුපබ්බුල්හෝ අහෝසි අතකෝ භික්කවේ සක්කෝ දේවානමින්දු දේවේ තාවතින්සේ ආමන්තේසී සචේ මාරිසා දේවානං සංගාමගතානං උපජ්ජේය භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා මමේව තස්මින් සමයේ දජග්ගං උල්ලෝකේයාත මමං හිවෝ දජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ඡම්බි තත්තං වා ලෝමහංසෝ වා සෝ පහි ඉසති නොචේ මේ ධජග්ගං උල්ලෝකෙයාත අත පජාපතිස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකෙයාත පජාපතිස්ස හිවෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයංවා චම්බිතත්තංවා ලෝමහන්සෝවා සෝපහි ඉසති නෝචේ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙයාත අත වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙයාත වරුණස්ස හිවෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ඡම්බි තත්තං වා ලෝමහංසෝ වා සෝ පහි ඉස්සති නෝචේ වරුණස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකේයාත අත ඊසානස්ස දේවරාජස්ස දජග්ගං උල්ලෝකේයාත ඊසානස්ස හිවෝ දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා සෝ පයිඉස්සති තංකෝපන භික්කවේ සක්කස්සවා දේවා නමින්දස්ස දජග්ගං උල්ලෝකයතං පජාපතිස්සවා දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං වරුණස්සවා දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං ඊශානස්සවා දේවරාජස්ස දජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා චම්බි තත්තං වා ලෝමහංසෝ වා සෝ පහියේ ථාපි නෝපි පහියේත තං කිස්ස හේතු සක්කෝ භික්ඛවේ දේවා නමින්දෝ අවීත රාගෝ අවීත දෝසෝ අවීත මෝහෝ භීරුච්ඡම්භි උත්‍රාසි පලායිති අහංච කෝ භික්ඛවේ එවං වදාමි සචේතුම්හාකං භික්ඛවේ අරඤ්‍යගතානංවා රුක්ඛමූලගතානංවා සුඤ්ඤාගාරගතානංවා උපපජ්ජේය භයංවා චම්බි තත්තංවා ලෝමහංසෝවා මමේව තස්මින් සමයේ අනුස්සරයාත ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරථී සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මමං හිවෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා චම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහි ඉස්සති නෝචේ මං අනුත්සරයාත අත ධම්මං අනුත්සරයාත ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥූහිති ධම්මංහි වෝ භික්කවේ අනුසරතං යං භවිස්සති භයංවා චම්බිතත්තංවා ලෝමහන්සෝවා සෝපහි ඉසති නෝචේ ධම්මං අනුසරයාත අත සංඝං අනුසරයාත සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ට පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් හෙත්තං ලෝකසාති සංඝං හිවෝ භික්ඛවේ අනුසරතං යං භවිස්සති භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා සෝපහි ඉස්සති තංකිස්ස හේතුූ තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වීතමෝහෝ අභීරු අච්ඡම්භි අනුත්‍රාසි අපලා ඊතිී ඉදමවෝච භගවා ඉදං වත්වා සුගතෝ අත්හා පරං ඒතදවෝච සත්හා අරං්ඥේ රුක්කමූලේවා සුඥාගාරේව භික්කවෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්හාක නොසියා නෝචේ බුද්ධං සරයාත ලෝකජෙට්ටං නරා සභං අත ධම්මං සරයාත නීයානිකං සුදේසිතං නෝචේ ධම්මං සරයාත නීයානිකං සුදේසිතං අත සංඝං සරයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝංච භික්ඛවෝ භයං වා චම්බි තත්තං වා ලෝමහංසෝ නහෙසති තී ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සොත්හිතේ හෝතු සම්බදා